තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා අතිමානං චිත්තස්ස උපක්ඛිලේසං පජහති සාදු සාදු සා සද්ධාවන්ත පින්තුනේ හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද මජ්ක්‍ධිම නිකායේ වත්තුපම සූත්‍රය ඇසුරින් සිදු කරන චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ දේශනා මාලාවෙහි 14 වැනි ධර්ම දේශනාවයි පැවැත්වෙන්නේ. චිත්තෝපක්ලේශ ධර්ම පැහැදිලි කරන තථාගතයන් වහන්සේ එහි 14 වැනි චිත්තෝපක්ලේශ ධර්මයේ හැටියට පැහැදිලි කරන්නේ අතිමානය පිළිබඳව. අතිමානෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදික්ඛා අතිමානං චිත්තස්ස උපක්ඛිලේසං පජහති අතිමානය චිත්තෝපක්ලේශ ධර්මයක් කියන බව සිත කිලිටි කරන ධර්මයක් කියන බව දැනගෙන ඒ අතිමානයේ නැමැති චිත්තෝපක්ලේශ ධර්මය දුරු කළ යුතු බවයි තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ දැන් අපි පසුගිය සතියේ කතා බහ කළේ මානය පිළිබඳව අද දවසේ මේ කතා කරන්නේ අතිමානය පිළිබඳව. එතකොට මානය තුන් ආකාරයකින් ඇති වෙන බව අපි සිහිපත් කළා සෙය්‍යමාන, සදිසමාන, හීනමාන වශයෙන්. මේ අතිමානය හැම විටම එකම ස්වરૂපයකින් තමයි මතුවෙන්නේ. අන් අය පහක් කොට තමන් කොඩියක්සේ, කොටක්සේ උස්කොට හඟින ස්වභාවය. අන් සියලු දෙනාටම වඩා හැම අතින්ම තමන් ශ්‍රේෂ්ඨයි කියලා උසස් කියලා හඟින ගතිය තමයි මේ අතිමානී පුද්ගලයාගේ මානසික ස්වභාවය. එතකොට ඒ தත්වයෙන් තමන් පිළිබඳව සිතනකොට කල්පනා කරනකොට ඒ තනත්තා හැම විටම අත්ත්ුක්කංශන පරවම්භණයට පෙළඹෙනවා. ඒ කියන්නේ තමන් උසස් කොට අන් අය පහත් කොට දකින්නට. එතකොට මේ අතිමානය නැමැති ක්ලේශ ධර්මයෙන් Tamanගේ සිත කිලිටි වුනහම ඒ තනත්තාට Tamanගේ ස්වභාවය කුමක්ද කියලා හරියට පැහැදිලි වෙන්නේ නැහැ. අනුන්ගේ ස්වභාවය කුමක්ද කියලා හරියට පැහැදිලි වෙන්නේ නැහැ. ඒ කියන්නේ Taman කවර හේතුවක් නිසාද මේ විදිහට උසස් කියලා හඟින්නේ මොනවද Taman සතුව තියෙන ඒ බඳු උසස් තත්වයන් කියලා Taman පිළිබඳව පැහැදිලි ප්‍රත්‍යවේක්ෂාවක් කරන්නට ඒතනත්තක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම සැබවින්ම අන් අය පහක් කියලා හිතුවට ඒ අය සැබවින්ම එහෙම පහක් ගුණ ඇති අයද කියන එක ඒතනත්තා විමසා බලන්නට පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා Taman පිළිබඳවත් අනුන් පිළිබඳවත් දෙපැත්ත පිළිබඳවම කරුණු වසා දමන අඳුරු කරන ස්වභාවයක් තමයි මේ අතිමානය තුල පවතින්නේ එනිසා මේ චිත්තෝපක්ලේශ ධර්මයක් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ අතිමානයෙන් සිත කිලිති වුණු තැන ඒ පුද්ගලයා හැම විටම සාධක රහිතව අපි මානෙ පිළිබඳව සිහිපත් කරනකොට පැහැදිලි කළා ඒ මානෙහි ආකාර දෙකක් පවතිනවා යථාව මානෙ සහ අයථාව මානෙ කියලා. යථාව මානෙ කියලා කිව්වේ පවතින සාධක පිළිබඳව ගණනය කරලා අන් අයට වඩා තමන් උසස් කියලා හෝ සමානයි කියලා හෝ පහත් කියලා හෝ හඟින ගතිය. අයථාව මානය කියලා කිව්වේ ඒබඳු සහේතුක බවක් නැතිව තමන් විසින් මවාගත් කාරණා මත ඇති කරගන්න පුහුමාන්නේ. එතකොට මේ අතිමානයත් බොහෝ කොට ඇති වෙන්නේ ඒ අයථාව මානයක් හැටියට, පුහු මානයක් හැටියට ඒ මොකද හැම විටම පුද්ගලයෙක් අවශේෂ සියලු දෙනාට වඩා තමන් උසස් කියලා හඟින්නට පැහැදිලි සාධක නැති බව ඒ තැනත්තාට වැටහෙන්නේ නැහැ. හඟින්නට බෑ. ඒ විදිහට මනස කිලිටි කරන අඳුරු කරන නිසා තමයි ඔහුට හැම විටම හැම අතින්ම අන් අයට වඩා තමන් විශිෂ්ටයි කියන එක්තරා මනසෙහි පිඹුණු ගතියක් එහෙම නැත්නම් තමන්ගේ මනස තමන්ටම පාලනය නැති ගතියක් ඒතනත්තා තුල ඇති වෙන්නේ ඒ නිසා තමයි අර කේතුවක්සේ කොඩියක්සේ කොටක්සේ තමන් ඉහළින්ම පවත්වා ගන්නට හැම විටම උත්සාහවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කරනවා සොබ මානවකයා තථාගතයන් වහන්සේගෙන් විමසපු අවස්ථාවේ උන්වහන්සේගෙන් විමසනවා ප්‍රශ්න ගණනාවක් ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඇතැම් කෙනෙක් උසස් ආත්ම භාවවල උසස් කුලවල උපදින්නටත් ඇතැම් කෙනෙක් පහත් කුලවල මනුලෝ උපදින්නටත් හේතුව කුමක්ද කියලා විමසන තැන බුදුරජාණන් වහන්සේ ඒට පිළිතුරු වශයෙන් පැහැදිලි කරනවා ඉදපන මානව ඒකච්චෝ ඉත්තේවා පොරිසෝවා තද්දෝ හෝති අතිමානි මානවකය මේ ලෝකයේහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතිමානී භවෙන් තද වූ දරදඬු වූ සිත් ඇති තැනැත්තෙක් බවට පත් වෙනවා ඒ අතිමානයේ නිසා ඒ තද බවට අතිමානී භවෙන් තද වුණු සිතක් ඇති තත්වයටපත් වුණු ස්ත්‍රිය හෝ පුරුෂයා අභිවාදේ තබ්බං නාභිවාදේති. ඒ තනත්තාගේ ස්වභාවය තමයි වැඳුම් පිදුම් කළ යුතු තනත්තාට වඳින්නට පෙළඹෙන්නේ නැහැ. පච්චුට්ඨා තබ්බං න පච්චුට්ඨේති. දැක හොනස්නෙන් නැගිටිය යුතු තනත්තා කෙරෙහි ගරු සම්භාවනා පෙරටුව දැක හොනස්නෙන් නැගිටින්නේ නැහැ. ආසන රහස්සන ආසනං වේති. ඒ තනත්තා ආසනයකින් නිමන්ත්‍රණය කළ යුතු එහෙම නැත්නම් අසුනක් පැනවිය යුතු තැනත්තාට අසුනක් පනවන්නේ නැහැ ආසනයක් දෙන්නේ නැහැ මග්ගාරහස්ස න මග්ගං දේති මාර්ගය ඉඩදිය යුතු තැනත්තාට මග ඉඩ දෙන්නේ නැහැ සක්කාතබ්බං න සක්කරෝති සත්කාර කළ යුතු තැනත්තාට සත්කාර කරන්නේ නැහැ ගරුකාතබ්බං න ගරු කරෝති ගරු කළ යුතු තැනත්තාට ගරු කරන්නේ නැහැ මානේ තබ්බං න මානේති පූජේ තබ්බං න පූජේති මානනය කළ යුතු පූජනය කළ යුතු අය කෙරෙහි ගෞරවයක් නැතිව එබඳු මානන පූජනයක් නැතිව නිග්‍රහ කරන හෙලාතලා දකින පහත් කරන ගතිය තමයි මේ අතිමානී පුද්ගලයාගේ ස්වභාවය එතකොට වෙනතුනේ මේ කියන ලද කාරණා වැඳිය යුතු, ගරු කළ යුතු, ඒ වගේම අසොන් පැනවිය යුතු, මාර්ගයේ ඉඩකඩ දිය යුතු, පූජා සත්කාර කළ යුතු අය හැටියට මේ සමාජයේ සම්මත වෙච්ච උසස් පුද්ගලයෝ එතකොට ඒ උසස් පුද්ගලයන් පිළිබඳව මේ අතිමානී පුද්ගලයාට හැඟීමක් නැහැ. ඒ කිසිවෙක් උසස් අය හැටියට ඒ ගරු සම්භාවනාවට පාත්‍ර වේතු පුද්ගලයන් හැටියට ඔහුට පෙනෙන්නේ නැහැ මේ අතිමානී ස්වභාවය නිසා. ඉතින් එයින් එතනත්තා බොහෝ අකුසල් කරගන්නවා පමණක් නෙවෙයි මෙලව පරලොව පරිහානියට හේතු වෙන විදිහට තමන්ගේ ජීවිතේ බොහෝ වැරදි සිද්ධ කරගන්නවා ඒ වගේම ඒ තනත්තා අස්ථානේ කුපිත වෙන්නට ඒ වගේම අන් අයට නිග්‍රහ කරලා අන් අයට පීඩා කරලා බොහෝ පව්කම් කරගන්නට එතනත්තා පෙළඹෙනවා බුදුරජාණන් වහන්සේ මේ අතිමානය සිත කිලිටි කරන නිවනට බාධා කරන චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට දේශනා කරලා තියෙන්නේ ඒ නිසයි බරණැස කිතවාස කියන රජුරවන්ට පුත්‍රයෙක් හිටියා. ඒ පුත්‍රයා උපන්න අවස්ථාවේම මේ කුමාරයා පිළිබඳව අර නිමිති බලලා එහෙම නැත්නම් කය සතහන් බලලා ජ්‍යොතිෂයට අනුව හෝ එහෙම නැත්නම් කාය සතහන් අනුව හෝ ඒ පුද්ගලයාගේ අනාගතය පිළිබඳව අනාවැකි කියන බමුණන් මේ කුමාරයා පිළිබඳව අනාගත වාක්‍යයක් ප්‍රකාශ කරන්නට යෙදුණා. ඒ අනාගත වාක්‍ය තමයි මේ කුමාරයා කවදා හෝ පැන් නොලබා 1000න් මිය යනවායි කියන කාරණය. මේ කාරණය ඇසුවට පස්සේ කිතවාස රජුරෝ කල්පනා කළා තමන්ගේ දරුවගේ ජීවිතය ආරක්ෂා කරගන්නට සුදුසු විධිවිධාන යොදන්නට ඕන කියලා බරණැස් නුවර තමන්ගේ නගර මැද්දේ ඒ වගේම නගර ద్వාරයන්හි අවශේෂ සියලු තැන පැන් පොකුණු හදන්නට පුළුවන් තැන්වල පොකුණු හැදුවා ඒ වගේම ලින් කනින්නට පුළුවන් තැන්වල ලින් සකස් කළා ඒ වගේම තවත් තැන්වල තැන් බඳුන් තැන් තලි පිහිටවලා ඕනෑම අවස්ථාවක කෙනෙකුට තැන් පරිහරණය කරන්නට පුළුවන් විදිහට පහසුකම් සැලසුවා තමන්ගේ පුත්‍රයා නගරේ කොතනක හෝ ඉන්න අවස්ථාවක පිපාසාවක් දැනුවොත් තැන් පරිහරණය කරන්නට අවශ්‍ය පහසුකම් සලස්වා ලැබේ. මේ විදිහට කටයුතු කරලා කලක් යනකොට මේ කුමාරයා වැඩිහිටි තත්වයටපත් වුණා රාජකීය ලීලාවෙන් තමන්ගේ පිරිවර පිරිවරාගෙන දිනක් ਸਰවාභරණයෙන් සරසිලා හස්තියා පිටෙහි උයනට යන්න පිටත් වුණා. මෙහෙම පිටත් වෙලා අතරමඟ යනකොට එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් මහමග පිඬුසිඟා වඩිනෝ ඉදිරියට මුණ ගැහුණා. ඒ මුණ ගැහෙනකොට අර පරිවාර ජනතාව මේ පසේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අපිෂය ගෞරවයෙන් ප්‍රසාදයෙන් උන්වහන්සේට වැඳ නමස්කාර කරලා ගරු බුහුමන් දක්වන්නට පෙළඹුණා. මේ කාරණේ දකිනකොටම අර කුමාරයා ඒ කුමාරයා බොහෝ දෙනා හැඳින්නේ දුෂ්ට කුමාරයා හැටියට මොකද ඒ තනත්තා අතිශයින් කුපිත වෙන අස්ථානේ පවා කෝප වෙන විදිහේ චරිතයක්. ඉතින් මේ දුෂ්ට කුමාරයා දැක්කා අර තමන් සමග තමන්ගේ පිරිවර හැටියට ආපු ජනතාව තමන්ගෙන් ඇහිීමක් බැලීමක් කිසිවක් නැතිව මේ මහමග යන ශ්‍රමණේකට ගරු බුහුමන් දක්වනව නේද මේ මුඩු ශ්‍රමණයා මට වඩා උසස් වෙන්නේ කොහොමද මම මගේ පිරිවර කොහොමද ඒ මුඩු ශ්‍රමණයාට ගරු බුහුමන් දක්වන්නේ මේ පරිවාරජනයාට මුදල් ගෙවන්නේ අප නේද ඒ අය නඩත්තු වෙන්නේ ජීවත් වෙන්නේ අප නිසා නේද ඉතින් අපට ගරු බුහුමන් කරන්නට ආපු මේ ජනතාව මේ මුළු ශ්‍රමණයාට ගරු බුහුමන් දක්වන්නේ කෙසේද කියලා කෝපයටපත් වුණා. කෝපයටපත් වෙලා හස්තියාගේ පිටින් බැහැලා අර පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේගේ පාත්‍රයට ඉඳලා බලලා ශ්‍රමණය නුඹට පින්න පාත්‍රය ලැබුණද කියලා අහුවා. එතකොට අර පසේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා කුමාරයෙනි පින්න පාත්‍රය ලැබුණයි කියලා. එසැනින්ම අර පාත්‍රය දෝතින් ඇදලා අරගෙන පොළවේ ගහලා සුණු විසුණු කරලා දැම්මා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ අනේ මේ අනුවන තැනත්තා විනාශ වෙන හැටි කියලා අනුකම්පාවෙන් ඒ දුෂ්ට කුමාරයාගේ මුහුණ බලනකොට ඔහු අහනවා ඇයි නුඹ මගේ මොහොන බල්ලා මට මොනවා කරන්නද මම කිතවාස රජුරුවන්ගේ පුතා දුෂ්ට කුමාරයා කියන්නේ මට තමයි නුඹ මගේ මොහොන දිහා බල්ලා මට කුමක් කරන්නද කියලා නැවත වතාවක් රළු විදිහට අර පසේ බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කළා පසේ බුදුරජාණන් වහන්සේ සොන්බතින්ම මේ අනුවණයා තවත් අකුසල් කරගන්නට පෙර මෙතනින් නික්ම යන්නේක යෝග්‍යයි කියලා හිතලා උන්වහන්සේ 이르දීෙන්ම යලිත් හිමාලය වනයේට වැඩම කළා. එතකොට මේ අවස්ථාවේ අර දුෂ්ට කුමාරයා විසින් අස්ථානේ කෝපයට පත්ුනේ කුමක් නිසාද? අර තමන්ට ගරු කළ යුතු තමන් මිල මුදල් ගෙවලා පවත්වා ගන්න තමන්ගේ පිරිවර ජනතාව මේ මුඩු ශ්‍රමණේකට ගරු බොහොමන් දක්වන්නේ කුමක් නිසාද මා සිටියදීම මගේ අවසරයකින් තොරවම එහෙම කරන්නේ කුමක් නිසාද කියලා තමයි ඔහු කෝපයටපත් වුනේ. ඒ කුමක් නිසාද ගරු කළ යුත්තා කවුද වැඳිය යුත්තා කවුද පිළිය යුත්තා කවුද ඒ වගේම මාර්ගයේ ඉදහළ යුත්තා කවුද කියන මේ කාරණා නුවණින් පත්වේක්ෂා කරලා බලන්නට ඔහුගේ මනසේ ඉඩක් තිබුණේ නැහැ. තමන් රජ්ජුරුවන්ගේ පුතාය, තමන් යුව රජ්ජුරුවෝය තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන් මේ රටේ පාලනය මට ඕන හැටියට අපේ හිතන හැටියට අපිට අවශ්‍ය විදිහට වෙන්නට ඕනේ කියන මේ අභිමානය නිසා මේ අතිමානී ස්වභාවයෙන් තමන්ගේ මනස කිලිටිව පැවතුණු නිසා ඔහුට වටහා ගන්නට බැරි වුණා මේ පසේ බුදුරේ කියන කාරණේ තබා මේ ශ්‍රමණේකට අපි සලකන්නට ඕන ගරු බුහුමන් කරන්න ඕන කොහොමද කියන කාරණේවත් ඒ දුෂ්ට කුමාරයාට වටහා ගන්නට නොහැකි වුනේ ඒ අතිමානී බවෙන් ඔහුගේ මනස තදව කිලිටිව පැවතුණු නිසා. ඉතින් මේ අවස්ථාවේ ඔහු කරගත්තු අකුසල පාප කර්මයේ කොතෙක් බරපතල වුණාද කියනවා නම් ඒ අකුසල කර්මය විත්ත ධම්ම වේදනීය කර්මයක් හැටියට ඒ මොහොතේම විපාකත්වයටපත් වුණා. ඒ වේලේම ඔහුට මුළු සරුවාංගයේම දැවි පිලිස්සී යනවාසේ මහත් වූ දාහයක් දැනෙන්නට ගත්තා. ඔහු කෑ ගහන්නට ගත්තා මගේ ඇඟ දනවා පිලිස්සෙනවා මට පිපාසයි ජලය අවශ්‍යයි කියලා. ඒ අවස්ථාවේ අර සේවක පිරිස වටපිට තිබුණු පැන් තලිවල බලනකොට ඒ පැන් තලි කිසිවක පැන් ඉතුරු වෙලා නැහැ. සියල්ලක්ම හිස් වෙලා වියලිලා ගිහිල්ලා. අර සකසලා තිබුණු ලිං වලට ඇවිල්ලා බැලුවා ඒන් පෙන් ගන්නට පුළුවන්ද කියලා ඒ ලිං සිඹී ගිහිල්ලා ඔකුණු සිඹී ගිහිල්ලා ඒ කිසිවක ජල බිඳක්වත් ඉතිරි වෙලා තිබුණේ අවසන මේ දුෂ්ට කුමාරයා අර දාහයෙන් දැවිලා පිපාසයෙන් පීඩිතව පෙන් නොලබාම අර අනාගත වාක්‍ය ප්‍රකාශ කරන ලද බමුණන්ගේ ප්‍රකාශය පරිදිම ඒතනත්තා පෙන් නොලබාම වියලී මිය ගිහිල්ලා අවීචයේහි උපන්නා ඒ සිද්ධ කරගත් මහා අකුසල කර්මය නිසා මෙන්න මේ විදිහට පෙනුතුනේ අතිමානී පුද්ගලයා Tamange ඒ අතිමානී භවෙන් කිලිටි වූ සිත Tamanටම හඳුනාගත නොහැකි නිසා ඒ වගේම එයින් තමන් එයට තමන් වසඟ වුණු තැන තමන්ගේ ස්වභාවයවත් අනුන්ගේ ස්වභාවයවත් નિවරදිව වටහා ගත නොහැකිව බොහෝ අකුසල් සිද්ධ කරගන්නවා බොහෝ අනර්ථයන් සිද්ධ කරගන්නවා වෙනතුනේ යම්කිසි කෙනෙකුට ධනෙන් බලයෙන් නිලයෙන් කුලයෙන් යම්කිසි උසස් තත්වයක් තියෙන්නට පුළුවන් නමුත් ඒ තමන්ගේ ධන බලය මත තමන්ගේ නිල බලය මත තමන්ගේ කුලය එහෙම නැත්නම් තමන්ගේ තානාන්තරවල බලය තිබුණු පමණට අන් සියලු දෙනාම පහත් වෙයි කියලා හෙලාතලා දකින්නට අපට යුතුයකමක් නැහැ. ඒ කොහොමත් නිසාද තමන්ට යම්කිසි බලපුලුවන්කාරකමක් තියෙනවා වගේම අන් අය තුලත් යම් යම් වටිනාකම් තිබිය හැකි. සාංශාරික වශයෙන් ඒ අය සතුව ගොඩනගාගත්තු ගුණ සම්පන්න බව එය සතුව තියෙන ඥාන සම්පන්න බව, ඒ වගේම ඒ ඒ පුද්ගලයාගෙන් මේ සමාජයට සිද්ධ වෙන යහපත තමන්ගේ නිල බලය මත ධන බලය මත පිරිස් බලය මත ඒ වගේම කීර්තිය මත දැනුගත්කම මත හැකියාව මත අන් සියල්ලක් පහත් කොට සලකන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි ප්‍රධාන වශයෙන්ම Tamante සම්පත් ලැබිලා තියෙන්නේ අහඹ විදිහට නෙවෙයි සසරේ කරන ලද යම්කිසි පුණ්‍ය ශක්තියක් හේතු කොටගෙන සහ මේ ජීවිතයේ උත්සාහය පදනම් කොටගෙන සසරේ කරන ලද කුසල බලය නිසා යම් කිසි කෙනෙක් ධනෙන් බලයෙන් නිලයෙන් කුලයෙන් උසස් වෙනවද මේ ජීවිතයේ උත්සාහය මත දැනුගත්කම් හැකියාවන් ඇති කරගන්නවද ඒ කුසල බලය සහ උත්සාහය මත ලැබුණු දේ තමන් අයථා විදිහට පරිහරණය කරනවා නම් මේ විශ්ව ධර්ම න්‍යාය තුල තමන් ලෝකයට අපරාධයක් කළ කෙනෙක් වෙනවා. ඒ තමන් ලද සම්පත් අයථා විදිහට පරිහරණය කළ කෙනෙක් වෙනවා. දැන් වර්තමාන සමාජයේ හුඟක් වෙලාවට කතා කරන්නේ සම්පත් අවභාවිතයට ලක් කළාය කියලා. එය නඩු පැනවිය හැකි වරදක් හැටියට දඬුවම් කළ යුතු වරදක් හැටියට සමාජය විසින් හඳුනාගෙන තියෙනවා. අන්න ඒ වගේම තමයි මේ විශ්ව ධර්ම රීතිය මත හේතුඵල නියමය මත Tamanta යම්කිසි ධනයක්, බලයක්, නිලයක්, හැකියාවක් ඒ වගේම තනතුරක් පිරිස් බලයක් දැනුගත්කමක් හැකියාවක් ලැබෙනවා නම් ඒන් උද්දාමයටපත් වෙලා අනුන් පීඩාවටපත් කරන්නට නොවේ අනුන් හෙලාතලා කටයුතු කරන්නට නෙවෙයි ඒ කුසල බලයෙන් සහ සාංශාරික හේතු වශයෙන් Tamante ශක්තිය ලැබිලා තියෙන්නේ තමනුත් රැකිලා අනුනුත් ආරක්ෂා කරන්නට. එය තමයි සැබෑ මනුෂ්‍ය ධර්මයේ බවට පත් වෙන්නේ. එහෙම නැති වුණොත් ඒ තනත්තා මනුෂ්‍ය ධර්මයේ ඉක්මවා තිරස්චීන තත්වයටයි ඇද වැටෙන්නේ. තිරසන් ලෝකේ එහෙම නැත්නම් කැලෑ නීතියේ ස්වභාවය තමයි බලපුලුවන්කාර පුද්ගලයා අන් අය ගොදුරු කොටගෙන Tamanගේ බලය පැතිරවීම. ඒ නිසා කැලණීතියට අනුව එහෙම නැත්නම් තිරිසන් ලෝකයේහි ස්වභාවය මත දුබලයා විනාශයටපත් වෙනවා ප්‍රබලයා ජීවිතේ පවත්වාගෙන යනවා ඒ දුබලයාගේ ලේන් මසින් තමන්ගේ ජීවිතේ පෝෂණය කරගෙන. නමුත් මනුෂ්‍ය ධර්මයේ ඊට වඩා හාත්පසින් වෙනස්. මනුෂ්‍ය කියලා කියන්නේ මනසින් උසස් කෙනෙක්. ඒ උසස් මනසක් ඇති තැනැත්තා හැම විටම කල්පනා කළ යුත්තේ තමන් ධනෙන් බලයෙන් නිලයෙන් හැකියාවෙන් කුලයෙන් යසයිසුරින් දැනුගත්කම් වලින් හැකියාවන්ගෙන් වර්ධනය වෙනකොට ඒ තමන්ගේ හැකියාව තමන්ගේ බලපුලුවන්කාරකම පාවිච්චි කරලා අන් අය නසන්නට වනසන්නට තලා පෙලන්නට පීඩා කරන්නට නෙමෙයි තමන්ගේ බලපුලුවන්කාරකම් වැඩි වෙන වැඩි වෙන තරමට අන් දුබලයින් ආරක්ෂා කිරීම Tamanගේ වගකීමක් හැටියට යුතුයකමක් හැටියට ධර්මයක් හැටියට කල්පනා කිරීම තමයි මනුෂ්‍ය ධර්මයයි කියලා කියන්නේ. ඒ නිසා පින්නතුනේ මූලික මනුෂ්‍ය ගුණ අවදි වෙන්නේ මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ජීවත් වෙන්නට ඕන මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ යහපත වෙනුවෙන් මම ක්‍රියා කරන්නට ඕන මගේ හැකියාවන් බලපොළුවන්කාරකම් මගේ යහපතට වගේම අන් අයගේ සුරක්ෂිත බව සඳහා අන් අයගේ යහපත සඳහා මම යෙදවිය යුතුයි කියන මේ ආකල්පයෙන් ක්‍රියා කරන්නට පුළුවන් නම් පමණයි ඒතනත්තා මිනිස්සෙයින් අතර උසස් කෙනෙක් වෙන්නේ. යම්කිසි කෙනෙක් තමන්ගේ ධනය නිසා හෝ බලය නිසා හෝ නිලතල නිසා හෝ හැකියාවන් නිසා හෝ මේ මූලික මනුස්ස ධර්ම අමතක කරනවද ඒ මූලික මනුස්ස ධර්ම නොතකා හරිනවද ගුණය නොතකා ඒ වගේම ඥානෙ නොතකා සීලෙ නොතකා සදාචාරය නොතකා කටයුතු කරනවද එහෙමනම් ඒ තනත්තාගේ ඇති අමුතු උසස් භාවයක් නැහැ අපි අර මුලින් කිව්වා වගේ මවාගත්තු පුහු මාන්නයකින් Tamanගේ ඔළුව ඉදමවාගෙන කටයුතු කළා උනාට ඒ තනත්තාට සැබවින්ම මනුස්ස ධර්මවත් Tamanගේ సంతානේ පවත්වා ගන්නට තරම් සිහි කල්පනාව නැතිනම් ඔහු මිනිස්සෙයින් අතර පහත් පුද්ගලයෙක් තත්ත්වයටපත් වෙනවා දීන පුද්ගලයෙක් බවට පත් වෙනවා මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයෙක් බවට පත් වෙන්නේ නැහැ පින්නතුනේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහමනෝ යම්කිසි කෙනෙක් ජාතියෙන් වසලෙක් වෙන්නේත් නැහැ ජාතියෙන් බ්‍රාහමණෙක් වෙන්නේත් නැහැ ඒ තනත්තාගේ වසල භාවය හෝ බ්‍රාහමණ භාවය එහෙම නැත්නම් උසස් බව හෝ පහත් බව තීරණය කරන්නේ ඒ තනත්තා කරන ක්‍රියාව අනුවයි ඒතර ක්‍රියාව තීරණය කරන්නේ ඔහුගේ සිතුම් පැතුම් මනෝභාවයන් සංකල්පනා අනුවයි චේතනාවට අනුවයි ඒ තනත්තාගේ ක්‍රියාව තීරණය වෙන්නේ. ඒතොර යම්කිසි පුද්ගලයෙක් ක්‍රියා කරන ආකාරය බැලුවහම තමයි ඒ තනත්තා සිතන පතන විදිහ, ඒ තනත්තාගේ මනෝභාවයන්, ආකල්ප, චින්තනය, දැක්ම උසස්ද පහක්ද කියලා අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් කුසල බලයෙන් යම් සම්පතක් ලැබුණු පමණට උසස් පුද්ගලයෙක් වෙන්නේ නැහැ. ඒ ලැබුණු සම්පත් පාවිච්චි කරන විදිහ අනුව තමයි ඒ තනත්තා ශ්‍රේෂ්ඨයෙක් වෙනවද, දීන පුද්ගලයෙක් වෙනවද කියන කාරණේ තීරණය වෙන්නේ. ඉතින් මේ සමාජයේ ඇතැම් අය මේ හේතුඵල පරීක්ෂා නොකොට ඇතැම් අවස්ථාවල අර ලෝක සම්මතයෙන් යම්කිසි අතිමානී බවක් ආරෝපණය කරගන්නවා. අපි අර පෙර දිනේ ධර්මදේශනාවේදී සිහි කළ ආකාරයට ඇතැම් අය තුල යම් මතයක් පවතිනවා දෙවියන්ට වඩා මිනිසුන් තමයි උසස්. එතකොට මොකද මනුස්සත් වෙන්නේ මනුෂ්‍ය ධර්ම වලින් කියන කාරණේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නේ නැතිව එයයි කල්පනා කරනවා අපි මනුෂ්‍ය නිසා අපි සියලු දෙනාට වඩා ශ්‍රේෂ්ඨයි. එතකොට දෙවියන්ට ගරු කරන්නෙත් නැහැ. දෙවියන්ට දෙවියන් පිළිබඳව සංවේදී වෙන්නෙත් නැහැ. එපමණක් නෙවෙයි දෙවියන්ට නිග්‍රහ කරන හෙලාතලා කතා කරන මට්ටමට එතනටපත් වෙනවා. එයින් ඒ අනුන්ට නිග්‍රහ කරන තැනටපත් වෙනකොට තමන්ම ගුණයෙන් දහමෙන් පිරිහෙනවා කියන එක ඒ තනත්තාට වැටහෙන්නේ නැහැ. මේ විදිහට පින්න තුනේ ධනය නිසා හෝ බලය නිසා හෝ නිලතල නිසා හෝ කුලය නිසා හෝ අවශේෂ දැනුගත්කම් හැකියාවන් නිසා හෝ මේ කවර කාරණයක් නිසා හෝ Taman අන් අයට වඩා විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි කියලා Taman ඉහලින් සලකාගෙන Taman හුවා දක්වමින් අන් අය හෙලා දකින්නට පෙළඹෙනවා නම් ඒ තනත්තාට මොන බලපුලුවන්කාරකම් තිබුණා වුණත් මිනිස්සෙක් හැටියට ඒ තනත්තා සමාජයේ නිග්‍රහ ලැබිය යුතු හීන දීන පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා ඒ කරන ක්‍රියාවේ දීනභාවය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් සතුව යම් යම් හැකියාවන් බලපුලුවන්කාරකම් තියෙන්නට පුළුවන් ඒ තිබුණා උනත් අන් අයගේ හැකියාව සහ අන් අයගේ වටිනාකම් වලටත් ගරු කරන්නට අපි හැම විටම අනතිමානී ගුණයෙන් යුක්ත වෙන්නට ඕන. එන තුනේ මේ ලෝකයේහි යම් කෙනෙකුට ගරු කළ යුත්තේ කුමක් නිසාද කියලා අපි නුවණින් තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ යම් කිසි කෙනෙක් මේ සමාජය ඇසුරු කරනකොට සමාජයේ කොටස් 6ක් අපට ඇසුරු කරන්නට සිද්ධ වෙනවා. ඒ තමයි සිගාලෝවාද සූත්‍රයේ සදිසා නමස්කාරය හැටියට දේශනා කරන්නේ. එතකොට මේ සදිසාව හැටියට දක්වන කාරණා අතර බටහිර දිසාවෙහි අඟුදරුවන් යට දිසාවෙහි දැසිදස්සන් මේ අයට පවා ගරු බුහුමන් කළ යුතුයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ගරු බුහුමන් කරනවා කියලා කියන්නේ දැසිදස්සන්ට වන්දනා කරනවා කියන එක නෙවෙයි පින්නතුනි. ඒ අයගෙන් Tamanට ලැබෙන සේවය, ඒ අයගේ කැපවීම මිනිස්සෙක් හැටියට අගය කරන්න තරම් සත්පුරුෂකමක් Taman සතුව තියෙන්නට ඕන. ඒ අය අපි මුදල් ගෙවන නිසා ජීවත් වෙන්නේ, ඒ අය අපෙනු යැපෙන්නේ අපෙන් තමයි කාලා ඇඳලා ජීවත් වෙන්නේ ඒගොල්ලෝ කවුද ඒ විදිහට හිතන්නට කියලා එහෙත් එහෙත් මිනිස්සුන්ගේ සීමාව මනෝ කල්පනා කරන්නට පුළුවන් කමක් නැහැ පින්තුනේ අපට මේ සියලු කටයුතු කරගන්නට පුළුවන් වෙලා තියෙන්නේ ඒ අයගේ සහයෝගය මතයි මේ ලෝකයේ යම් කිසි කෙනෙකුට ධනය තිබුණු පමණට හැකියාව තිබුණු පමණට බලය තිබුණු පමණට අන් අයගේ සහයෝගය නොලැබුණොත් සුවසේ දිවි පවත්වන්නට පුළුවන් වෙන්නේ නැහැ. වෙන තුනේ යම් කෙනෙක් කුඹුරු ගොවිතැන් කරගෙන පොල් ගහක් හිටවගෙන ලෝණු ටික මිරිස් ටික තමන්ගේ වත්තේ හදාගෙන ඒන් අත්සන්න නෙලාගෙන බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන අනුභව කරන කෙනෙකුටවත් කියන්න පුළුවන් කමක් නැහැ ලෝකේ කාගේවත් උදව් උපකාර නැති වුණාට අපට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් අපි හරි හම්බ කරගත්තු දෙයි අපි මේ කාලා ඉඳලා ජීවත් වෙන්නේ අපි කාටවත් ණය නැතුවයි ජීවත් වෙන්නේ කියලා එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කොමක් නිසාද? හාල් ටික වී ටික තමන් උපයාගත්තට පොල් ගෙඩිය, මිරිස් කරල, ලුණු ගෙඩිය තමන් හිතවාගත්තට ඒ සම්බෝලේ රස කරන්නට මහ මුහුදෙන් ලුණු ටික තමන්ගේ බත්පතට ආවේ සිය ගණනක් දෙනාගේ දහඩිය කඳුළු මතයි. එතකොට ඒ සියලු දෙනාම කැප වුණු නිසා තමයි Tamange බත්පත රස උනේ. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් නෑ කවුරුවත් කැප වුණාට මම මුදල් දීලා මේවා ගත්තේ මට සල්ලි තිබෙච්ච නිසානේ මම ඒවා සම්පාදනය කරගත්තේ කියලා හිතන්න පුළුවන්. පින්නතුනේ මුදල් තිබුණට මොහොතේ තියෙන ලුණු Tamange බත්පතට එන්නේ නෑ. අර වැඩ කරන පිරිස සියලු දෙනාම වැඩ කිරීම නැවැත්තුවොත් ඒ සියලු දෙනාම වර්ජනය කළොත් අපිට කවදාවත් අපේ කටයුතු මනවින් කරගන්නට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. දැන් සමාජයේ අපි දකිනවා සමහර වෙලාවට ඉහළයයි සම්මතෝ වෘත්තිකයින් ඒ අයගේ කටයුතු මනවින් පවත්වාගෙන ගියා වුණත් අර සාමාන්‍ය සේවක පිරිස වැඩ නැවැත්තුව ගමන් අර ඉහළයි සම්මතෝ කිසි කෙනෙකුට තමන්ගේ වැඩ කටයුතු මනවින් පවත්වාගෙන යන්නට බෑ අර පහළ සේවක පිරිසගේ සහයෝගය නැතිව ඒ කොමක් නිසාද මේ සමස්ත සමාජ යාන්ත්‍රණයම අන්‍යෝන්‍ය සහයෝගයෙන්ුයි පවතින්නේ. ඒ නිසා අසවලා උසස්ය අසවලා පහත්ය කියලා හෙලාතලා දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ ඒ කටයුත්තේදී ඒ පුද්ගලයාගෙන් සිද්ධ වෙන කාර්යභාරය අපි හැම විටම අගය කරන්නට ඕන. උදාහරණයක් හැටියට ගත්තාම දැන් ගෙයක් හදන්නට අපිට වඩා වැදගත් වෙන්නේ ගඩොල්ද එහෙම නැත්නම් සිමෙන්තිද වැලිද එහෙම නැත්නම් ලී දඬුද උලුද එහෙම නැත්නම් යකඩ ඇනද මේ මොනවද කියලා ඇහුවොත් අපිට ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. කොමක් නිසාද? ගඩොල් අවශ්‍ය තැනට ගඩොල් අවශ්‍යයි. ඒ වගේම සිමෙන්ති අවශ්‍ය තැනට සිමෙන්ති අවශ්‍යයි. වැලි අවශ්‍ය තැනට වැලි අවශ්‍යයි. ලී දඬු ඕන තැනට ලී දඬු අවශ්‍යයි. පින්නතුනි යකඩ ඇනේ කුඩයි කියලා ඒක අපිට නොසලකා හරින්නට බෑ. මොකද යකඩ ඇනේ ඕන තැනට යකඩ ඇනේ ඕන. එහෙම නැත්නම් යකඩ හරි ලී හරි කුමක් හෝ ඇණයක් අවශ්‍ය තැනට ඇණයයි අවශ්‍යයි. ඇණය අවශ්‍ය තැන කාර්ය ගඩොල් වලින් කරන්න බෑ. ඒ ඇණේ කාර්යභාරය වෙනත් වැලි වලින් සිමෙන්ති වලින් කරන්න පුළුවන් කමක් නැහැ. ඇණේ අවශ්‍ය තැනට ඇණය ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අන් සියල්ල අභිබවා ඒ අවශ්‍යතාවය මතුවෙන තැනට එහි කාර්යභාරය අපේ වඩා වැදගත් බව හඳුනා ගන්නට ඕන. අන්න ඒ නිසා දේශපාලනඥයාගේ කාර්යභාරය තුළදී දේශපාලනඥයා වැදගත් වෙනවා. හැබැයි කම්කරුවාගේ කාර්යභාරයේදී කම්කරුවත් එතරම්ම වැදගත් වෙනවා. ඒ වගේම නිලතල දරණ අය, බලතල දරණ අය, ඒ ඒ අයගේ කාර්යභාරයේදී ඔවුන් වැදගත් වෙනවා. ඒ හැම කරුණකදීම ඒ පුද්ගලයාට තමන්ගේ භූමිකාව මත තමන්ගේ කාර්යභාරය මත ඔහුටත් මේ සමාජයේ යම් වැදගත් ඉඩක් හිමි වෙනවා කොමක් නිසාද සමාජ යාන්ත්‍රණය පවත්වාගෙන යන්නට ඒ තනත්තාගෙනුත් යම් දායකත්වයක් අනිවාර්යෙන් ලැබෙන නිසා. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපට අතිමානී භාවයට පත් වෙන්නට කිසියම්ම ඉඩක් නැහැ. කොමක් නිසාද? Tamanට කොයිතරම් හැකියාවන් බලපුලුවන්කාරකම් තිබුණා වුණත් මේ ලෝකේ හැම දෙයක්ම Taman අතින් පමණක් සිද්ධ වෙනව නෙමෙයි Tamanට පමණක් Tamanගේ සියල්ලක් සිද්ධ කර ගැනීමේ හැකියාවක් කිසිම පුද්ගලයෙකුට ඇත්තේ නැහැ. අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ තව බොහෝ දෙනාගේ සහයෝගය ඇතිව. එනිසා ඒ ජීවිතේ පවත්වන කාල සීමාව තුළ අර සදිසාවෙහිම ඒ කණ්ඩායම් හයෙහිම සහයෝගයේ උපකාරයේ ඇතුවයි අපට ජීවිතේ පවත්වන්නට වෙන්නේ. මව්පියන් සහ දරුවන් හැටියට, ඒ වගේම ගුරුවරුන් සහ ශිෂ්‍යයින් හැටියට ඒ වගේම සේවකයන් සහ පාලකයන් හැටියට, මිතුරන් සහ මිතුරන් හැටියට, ඒ වගේම සැමියා සහ බිරිඳ හැටියට මේ හැම පැත්තකින්ම ඊළඟට ශ්‍රමණයන් සහ දායකකාරකාදීන් හැටියට මේ පැති හයකින්ම සමාජයට සම්බන්ධ වෙලා ඒ ඒ අවස්ථාවලදී ඒ ඒ භූමිකාවට අනුව අපට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා අන් අයට ක්‍රියාත්මක වෙන්නත් සිද්ධ වෙනවා. එනිසා පින්නතුනි ගරු බුහුමන් කල යුතු අය කියන එකෙන් අදහස් කරන්නේ අනිවාර්යෙන් දෙවියන් විසින් බලයක් පවරලා කියන එක නෙමෙයි. සමාජ සම්මුතියෙන් පමණක් ඒ අයට බලයක් ඇවිදින් කියන එක නෙමෙයි. ඒකෙන් අදහස් කරන්නේ ගරු බුහුමන් කල යුතුයි කියන කාරණය තීරණය වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ භූමිකාව සහ කාර්යභාරයට අනුකූලවයි. උදාහරණයක් හැටියට ගත්තොත් දරුවන් විසින් මව්පියන්ට ගරු කළ යුතුයි. එතකොට අන් අය කාගේ හරි මව්පියෝ තමයි. නමුත් ඊට වඩා ලොකු වගකීමක් Tamanට තියෙනවා. Tamanගේ ගත සිත නිර්මාණය කරගන්නට Tamanට මේ ලෝකෙහි උපත ලබන්නට ලැබින් මසින් ශක්තිය ලබා දුන්නු මව්පියෝ කෙරෙහි ඒ දරුවාට ලොකු බැඳීමක් තියෙනවා එහෙම නැත්නම් ඒ දරුවාට ලොකු වගකීමක් තියෙනවා යුතුයකමක් තියෙනවා ඒ මව්පියන් පිළිබඳව નિවරදිව පිළිපදින්න. එහෙම නොවුනොත් එය ලෝක ධර්මතාවය තුල තමන් වරදක් කළා වෙනවා. උදාහරණයක් හැටියට එහි අනිත් පැත්ත අපි ගත්තොත් වෙන තුනේ අපි දකිනවා ලෝකයේ තව වෙනත් අම්මා කෙනෙක් වෙනත් තාත්තා කෙනෙක් කාට හරි අම්මා වෙලා තා කාට හරි තාත්තා වෙලා තියෙන්නට පුළුවන්. නමුත් මේ වෙනත් අම්මා කෙනෙක් වෙනත් තාත්තා කෙනෙක් ඝාතනය කළාම මනුස්ස ඝාතන කුසල කර්මයක් පමණයි සිද්ධ වෙන්නේ. හැබැයි තමන් මේ ලෝකයට ජනිත කරපු මව හෝ පියා ඝාතනය කළොත් එතන ආනන්තරේ පාප කර්මයක් සිද්ධ වෙනවා. ඒ කොමක් නිසාද? අනිත් ස්ත්‍රියක් හෝ අනිත් පුරුෂයෙක් ගත්තාම ඒ අයත් මවක් වෙන්න පුළුවන් පියෙක් වෙන්න පුළුවන් නමුත් ඊට වඩා ලොකු විශ්ව ධර්මයේ මත බැඳීමක් තියෙනවා මේ කය නිර්මාණය කරලා දීපු මව්පියන් සම්බන්ධව. ඒ නිසා දරුවන් විසින් මව්පියන් ගරු කළ යුත්තෝ වැඳිය යුත්තෝ පිදිය යුත්තෝ හැටියට විශ්ව ධර්මයට අනුවයි තීරණය වෙන්නේ. ඒ වගේම ශිෂ්‍යයාට තමන්ගේ ගුරුවරයා, ඒ වගේම ආයතනයේ සේවය කරන අයට තමන්ගේ ප්‍රධානියා, ඒ වගේම රටක ජනතාවට තමන්ගේ ප්‍රධාන පාලකයා මේ විදිහට ඒ අය හුදෙක් ඒ තනතුර නිසා පමණක් නෙවෙයි පින්නතුනේ ඒ Tamanගේ භූමිකාව මත ඉඳගෙන කරන කාර්යභාරයට අනුව ඒ ඒ අය විසින් ගරු බුහුමන් දැක්විය යුතු වෙනවා. එසේ නොකොට යම් කෙනෙක් අතිමානීව ක්‍රියාත්මක වෙනවා නම් ඒ තනත්තාගේ ලෞකික පරිහානියටත් හේතු වෙනවා. බොහෝ අකුසල් සිද්ධ කරගන්නටත් හේතු වෙනවා. ඒ වගේ මේ ක්ලේශය නිසා සිත කිලිටි කරගෙන නිවන් මඟ ඇහිරෙන්නටත් හේතු වෙනවා. ඉතින් මේ කාරණේ නුවණින් තේරුම් අරගෙන මේ අතිමානී බව දුරු කරන්නට නම් සමානාත්මතා ගුණය ඇති කරගෙන ක්‍රියා කිරීම වැදගත් වෙනවා. අතිමානී බව දුරු කරගන්නට සමානාත්මතාවය අවශ්‍යයි කියලා කියන්නේ පෙනුතුනේ මේ සමාජයේ හැම කෙනෙක් තුළම සමානාත්මතාවය කියුවහම හැමෝම එක සමානයි කියලා හිතන එක නෙමෙයි. පුද්ගලයන් අතර විවිධ වෙනස්කම් පවතිනවා, අනන්‍යතා පවතිනවා. හැබැයි කවර අනන්‍යතාවයක් පැවතුණා වුණත් මේ සමස්ත මනුෂ්‍ය වර්ගයාම මනුෂ්‍ය හැටියට එකම කුලකයක් හැටියට හඟින්නට පුළුවන්. ජාතියෙන්, කුලයෙන්, ගෝත්‍රයෙන්, ආගමෙන්, ඒ වගේම දැනුගත්කම් වලින්, දුප්පත් පොහොසත්කම් වලින්, හැකියාවන්ගෙන් මේ කවර වෙනස්කම් තිබුණා වුණත් මිනිස්සෙක් හැටියට ඒ තනත්තාගේ උත්පත්තිය ගත්තහම හැම මිනිස්සෙක්ම යම් කුසලයකින් තමයි මනුලෝ ඉපදිලා තියෙන්නේ. ඒ අනුව මනුස්ස වර්ගය සමානයි. ඒ වගේම මේ මිනිස්සෙන්ගේ කායික ස්වરૂපය කායික අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ඒ වගේම කයේ ඇතුළත ස්වභාවය මේ හැම එකක්ම එකකට එකක් වෙනස් වෙන්නේ නැහැ කායිකවත් මානසිකවත් ගත්තහම පුද්ගලයන් එක් එක්කෙනා ඔවුනොවුන්ට සමානකමක් දක්වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගස් කොළන් සත්තු සිව්පාව අතර යම් යම් ජෛව විවිධත්වයන් පවතිනවා. හැබැයි මනුස්ස වර්ගයා සිංහල කතා කළත් දෙමළ කතා කළත් ආගම කුමක් ඇදහුවත් වර්ණය කුමක් වුණත් කුලය කුමක් වුණත් ඒ මිනිස්යෙන් තුල යම් සමානත්වයක් ඒකත්වයක් පවතිනවා. අන්න ඒ manussත්වයේ පවතින ඒකීය ස්වરૂපේ નિවරදිව තේරුම් අරගෙන කටයුතු කරන්නට පුළුවන් හැකියාව සමානාත්මතාවය තුලින් ගොඩනගෙනවා. ඒ වගේම පෙනුතුනේ අපි තේරුම් ගන්නට ඕන පුද්ගලයන් තුල අවශේෂ කුසල බලයෙන් ලැබුණු හැකියාවන් හෝ වෙනත් සුදුසුකම් තිබුණා උනාට මිනිස්සෙක් හැටියට පුද්ගලයෙක් තුළ වැදගත්ම වෙන්නේ ගුණයෙන් සහ නුවණින් පිරිපුන් බව. ඇතැම් අවස්ථාවල ගුණධම් වඩන මහ බෝසත්වරු දුප්පත් පවුල්වල ඉපදිලා ඉන්නට පුළුවන්. බොහෝ සිල්වත් ගුණවත් අය බොහොම අසරණයින් අතර පවතින්නට පුළුවන්. දැන් අපට ඕනෑ තරම් උදාහරණ පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ අර සුනීත සෝපාක වගේ කසල අදිමින් හිටපු අය රහත් වෙන්නට තරම් ගුණ ඇති, ඊතරම් ප්‍රඥාව වැඩුණු දෙවිපමුන්ගේ පවා වන්දනමානණයට යෝග්‍ය පිරිස තමයි ඇතන් වෙලාවට අර කැලිකසල අදිමින් දුක්ඛිතව ජීවත් වෙන්නේ. ඉතින් ඒ අය කැලිකසල අදිනවාය, ඒ අය සේවකයෝය, ඒ අය කසල සෝදකයෝය කියලා නිග්‍රහ කරන්නට පෙළඹුණොත් අර නිවන් දකින්නට තරම් ගුණ නුවණ වැඩෝ සත්පුරුෂයෙකුටයි Tamange නිග්‍රහය හිමි වෙන්නේ. එහෙම වුණොත් ඒ අකුසල කර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපදින උපදින ආත්ම භාවවල එක්කෝ නිරේහි උපදින්නට හේතු වෙනවා යම් හේතුවකින් manuss ලෝකයට පැමුණුනොත් පහත් ආත්ම භාවවල උපදින්නට සමාජයේ පහත්යයි සම්මත වූ කුලවල ඉපදලා නිග්‍රහ ලබන්නට ඒ අකුසල කර්මය හේතුවක් වෙනවා මෙන්න මේ විදිහට පිනතුනේ Taman යම් කරුණක් නිසා අන් අය සමග සංසන්දනය කරමින් මම තමයි උසස් අන් අය පහත් කියලා අත්ොක්කංශන පරමම්බණය කෙරෙහි යම් කිසි කෙනෙක් පෙළඹෙනවද ඒ අතිමානී භවෙන් තද වූ සිත් ඇති පුද්ගලයාගේ සිත ඒන් අඳුරු වෙනවා ඒන් කිලිටි වෙනවා Tamanගේ ස්වභාවයේ ඒතනත්තාට මනවින් නොඇතෙහි යනවා අන් අයගේ වටිනාකම් ඒතනත්තාට නොපෙනී යනවා එවිට ගරු කළ යුතු මව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, ඒ වගේම සත්පුරුෂයින්ට, සිල්වතුන්ට, ගුණවතුන්ට මේ කිසිවෙකුට ගරු සම්භාවනාවක් නැතිව නිග්‍රහශීලීව කටයුතු කරලා මේ ලෝක වශයෙන් උත්තේ තනත්තා පරිහානියටපත් වෙනවා. ඒ වගේම බොහෝ අකුසල් කරගෙන දුගතිගාමි වෙනවා. ඒ සිත කිලිති කර ගැනීම හේතු කොටගෙන ඒතනත්තා කෙලෙස් නසන්නට යන නිවන් මගෙන් පරිහානියටපත් වෙනවා. ඒ නිසා මේ අතිමානී භවෙහි තියෙන දෝෂය මනවින් තේරුම් අරගෙන අනතිමානී ගුණය වර්ධනය කරගන්නටත් සමානාත්මතා ගුණයෙන් මනුෂ්‍ය වර්ගයා දෙස බලන්නටත් ඒ වගේම කෙනෙක් උසස් වෙන්නේ අවශේෂ හැකියාවන්ගෙන් හෝ සුදුස්කම් වලින් නෙවෙයි ගුණයෙන් නුවණින් සහ ඒ තනත්තාගේ ක්‍රියාපටිපාටිය මතයි පුද්ගලයෙකුගේ උස් පහත් බව තීරණය කළ යුත්තේ කියන මේ කාරණේ නුවණින් තේරුම් අරගෙන Taman ගුණ ගුණ කරෙන්නට අත්ක්‍රියාවන්ගෙන් වැඩෙන්නට උත්සාහ කරන අතරම අන් අයගේ යහපත් ගුණයන්ට අන් අයගෙන් සමාජයට සිද්ධ වෙන යහපත් මෙහෙවරට යම් ඇගීමක් ඇතිව අනතිමානී ගුණෙන් ක්‍රියා කරන්නට අපි පුරුදු පුහුණු වීම අවශ්‍යයි. ඉතින් මේ අසුද්ධහම් කරුණු සිහියේ පවත්වාගෙන අනතිමානී ගුණය දියුණු කරගන්නටත් සමානාත්මතා ගුණයෙන් ලෝකේ දකින්නටත් අන් අයගේ ගුණවත්කම් සත්පුරුෂකම් ඇගීමට ලක් කරමින් ගුණගරුක භාවයෙන් වැඩෙන්නටත් මේ අසෝධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමේ කුසලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. සාදු සාදු. සදායකත්වයේ දරන පින්වත් හැම දිනාටම විශේෂයෙන් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන එනම් සඳහන් කළ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කර සියලු දිනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍ර වෙත්නම් මේ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සමග සම්පන්නව තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමු සාදු සාදු ආකාසත්තා ච බුම්මත්තා දේවානාගාධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු සුපින්නතුනි මජ්ක්‍ධිම නිකායේ වත්තුපම සූත්‍රය ඇසුරෙන් විග්‍රහ කරන චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ ධර්මදේශනා මාලාවේ 14 වන ධර්මදේශනාව අද සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඔකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා උන්වහන්සේට සාදුණක් දෙමි නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු